සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සංඝ මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා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 සම්බුද්දස්ස චිත්තාවතානුකෝ බන්තේ බික්කු සංකිත්තේන තණ්හා සංකය විමුක්තෝති අත් අච්ඡන්ත නිට්ඨෝ අච්ඡන්ත යෝගක්ඛේමි අච්ඡන්ත බ්‍රහ්මචාරී අච්ඡන්ත පරියෝසානෝ සෙට්ඨෝ දේව මනුස්සානං පින්වත්නේ සාගන්නේ මජ්ක්‍ධිම නිකායේ චූල තණ්හා සංඛය සූත්‍රය කියන්නේ. බොහොම ඉස්සර අවුරුදු 10කට 15කට වගේ ඉස්සරත් මේක දවසක් දේශනා කළා වගේ මතකයි. ඉතින් මේක මේ ඊටාම සරල දේශනාවකුත් නෙමෙයි. ඒ තරම් ඉතින් ගැඹුරුත් නැහැ. මේ අයට තේරුම් ගන්නට පුළුවන්. ඉතින් මේ දේශනාව කරන කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ පූර්වාරාමයේ කියන විශාකාව හදලා පූජා කළ පූර්වාරාම ඒකට තව නමක් තියෙනවා දැන් විකාර මාතු ප්‍රාසාදී කියනවා. විසාකාවට මිගාර මාතු කියනවා. විසාකාව සරණ පාවාගෙන ගියේ මිගාර සිටුතුමාගේ ගෙදරටනේ. ඒගොල්ලෝ ඔය ජෛන ආගම ආදාන නිගණ්ඨනාථ පුත්‍රගේ දායකෝ තමයි. ඉතින් කොහොම හරි විසාකහව මුල් වෙලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නේ වඩම්මලා දම් පහන් දුන්නා. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළාම ඒ මිගාර සිටුතුමත් තවත් බොහෝ අය එදා ධර්මාභෝධය ලබාගත් මිගාර හිතතුමා මේ සෝවාන් බවට පත් වුණා මුලින්. ඉතින් එදා ඉඳලා තමයි මේ විසාකාව මිගාර මාතුනේ. මිගාර සිටුතුමාගේ අම්මා කියන එකයි. ඉතින් ධර්මාභෝධය කරගත්තට පස්සේ නිගාර සිටුමන සිටුමා දුවගෙන ඇවිල්ලා විසාකාව ළඟට විසාකාව බදාගෙන අද ඉඳන් නුඹ මගේ ලේලිය නෙවෙයි මගේ මව් තනතුර දරනවා කිය දරන්න ඕන කියලා ඉසාකාව මවතරතුරේ තිබුණා. ඒකයි ඉසාකාවට මිගාර මාතු කියලා කියන්නේ. මිගාර සිටුතුමාගේ අම්මා කියන තේරුම මවතරතුරේ ලැබුවා. ඉතින් මේ මෙගාරමාතු ප්‍රාසාදයකට කියන්නේ පූර්වාරාමය කියලා. දැනුත් තියෙනවා යන අටඹුන් ඉතින්. ජේතවනාරාමයයි පූර්වාරාමයයි දෙකම තිබුණ සවස් නුවර. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කියන කාලේ පූර්වාරාමේ වැඩ වාසය කරනවා. ඉතින් දවසක් රාත්‍රියේ මේ සක්දේව් රජුන් තමන්ට ඇතිවෙච්ච සැකයක් निराකරණය කර ගැනීමට බුදුරජාණන් වහන්සේ ළඟට පැමුණා. මධ්‍යම රාත්‍රිය තමයි ඉතින් දෙවියන්ගේ කාල සීමාව. ඇවිල්ලා තමන්ගේ සැකය තමන්ට දැනගන්න ඕන කාරණය බුදුරජාණන් වහන්සේගෙන් මේ විමසනවා තාක්දේව රජු. චිත්තාවතා නුකෝ බන්තේ දික්කු සංකෙත්තේන තණ්හා සංකය විමුක්තෝ හෝති. අච්ඡන්ත නිත් බුද්ධෝ අච්ඡන්ත යෝගප්පේමි අච්ඡන්ත බ්‍රහ්මචාරේ අච්ඡන්ත පරියෝෂානෝ සෙට්ටෝ දේව මනුස්සාන මේ පද පෙළිය අපි උඟාදුරට කෙටි කළා ගන්නකොට ස්වාමීනි භාග්‍යතුන් මහන්සේ මේ ශාසනයේ ඔබ වහන්සේගේ ශාසනයේ භික්ෂුව ඒ තණ්හාව ෂය කරලා කොහොමද මේ රහත් බවට පත් වෙන්නේ අච්ඡන්ත නිට්ඨෝ අච්ඡන්ත යෝගක්ඛේමේ අච්ඡන්ත බ්‍රහ්මචාරී අච්ඡන්ත පරියෝසානෝ කියන පද හතරෙන්ම කියන්නේ මේ තමන් කරන කටයුත්ත ඔක්කොම කෙලවර කරගත්තා කියන එක. කෙලවර කරගන්නේ රහතුන් වහන්සේ. සෙට්ටෝ දේව මනුස්සාන. දෙව මිනිසින් අතර ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට මේ සරල වශයෙන් ගත්තාම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ භික්ෂුව රහත් බවට පත්වලා මේ දෙවියන් සහිත ලෝකයේ අතරේ ශ්‍රේෂ්ඨ බවටත් පත් වෙනවා. මෙන්න මෙතෙන්ට යන මඟ කොහොමද? අන්න අහන ප්‍රශ්නේ ඕක තමයි. සාවේදීයකින් කියනවා නම් රහත් වෙන්න තියෙන මාර්ගය මොකක්ද? ඉතින් බුදුහාඳුරන්ට රහත් වෙන්න මඟ මේ සිය දහස් ආකාරයකින් දේශනා කරන්න ඕන විදිහට බුදුහාඳුරව සරුවඥයි කියන්නේ ඒකයි ඕනම ආකාරයකින් සිය දහස් ආකාරයකින් මේ රහත් වෙන්න තියෙන මඟ දේශනා කරන්න පුළුවන්. නමුත් අසන්නට තේරුම් යන ආකාරයට අසන්නට ගැළපෙන ආකාරයට ඕන මේක දේශනා කරා. ඒ නිසා මේ සද්දේව රජුරවන්ට ගැළපෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා මොකද්ද රහත් වෙන්න යන මඟ. ඕකයි කෙටියෙන් කෙටි කරලා ගත්තා. රහත් වීමට මඟ. ඉද්ධ දේවානමින්ද දික් භික්ඛුනෝ සුතං හෝති සබ්බේ ධම්මා නාලං අබිනිවේසායාති දේවානමින්ද කියන්නේ සක්දෙව් රුක්තිරවන්ට කියන තවත් නමක් මේක නම් තියනවානේ උත් මේ දේවානමින්ද කියන්නේ එකක් තමයි දේවානමෙන්ද්‍රය මේ ශාසනයේ භික්ෂුවට අසන්නට ලැබෙනවා මොකන්ද සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය සියලු ධර්මයන් අබිනිවේෂ කරන්න හොඳ නෑ කියලා. අබිනිවේෂ කරනවා කියන්නේ තණ්හා මාන දෘෂ්ටි වශයෙන් අල්ලා ගන්න. ඔකට කියනවා අභිනිවේෂ කරනවා. සබ්බේ ධම්මා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය ආයතන නාම රූප ධර්ම ඔය විදිහට තියෙන ඔක්කොම සම්බේ ධම්මා තමයි. සියලු ධර්ම. අපි ගන්නෙම පංච උපාදානස්කන්ධය කියලා. ඕක තමයි සබ්බේ ධම්මා කියන්නේ. ඒවංච දේවානමෙන්ද දික්කනෝ සුතං හෝති සබ්බේ ධම්මා නාලං අබිනිවේසායාති. දේවානමෙන්දය මේ විදිහට භික්ෂුව අහලා තියෙනවා සියලු ධර්මයන් මේ තණ්හාමාන දෘෂ්ටි වශයෙන් අල්ලා ගැනීම නොසුදුසුයි. මොකද්ද පංච උපාදානස්කන්ධ අල්ලගන්නවනේ තණ්හාවෙන් අල්ලගන්නවා කොහොමද ඔක දේශනාව තියෙන්නේ මෙහෙමයි ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා මේ පංච උපාදානස්කන්ධය මම වෙමි පංච උපාදානස්කන්ධය මගේය පංච උපාදානස්කන්ධය මගේ ආත්මය. ඔය තුන තමයි කියන්නේ තණ්හා මාන දුක්ති කියලා. මගේ කියලා අල්ලගන්නේ තණ්හාව. මම බෙම කියලා අල්ලගන්නේ මානය. මගේ ආත්මයයි කියලා අල්ලගන්නේ දෘෂ්ටිය. ඔය තුන තමයි. සේරම කෙලස් තුනට ඇතුළත් වෙනවා. <coughs> හැමදෙනාම ඕක ඇතුලේ තමයි ඉන්නේ ඉතින්. ඔක්කොම එක. ඔක්කොම කිව්වට මෙහෙමයි. යම් කෙනෙක් සෝවාන් බවට පත් වුණා නම් එයාගේ දෘෂ්ටි කියන එක ඒක නැති කරනවා. දිඨානුසය විචිකිච්ඡානුසය කියන ඒවා නැති කරනවා. එතකොට ඒ සෝවාන් පුජ්‍යලය අල්ලගන්නේ නැහැ. කොහොමද මගේ ආත්මයයි කියලා අල්ලගන්නේ නැහැ. සෝවාන් වුණාම ඒක නැති වෙලා යනවා. අනිත් දෙක තණ්හා මාන දෙක නැති වෙන්නේ ඉතින් රහත් වෙනවා. නැතකින් මෙහා බෑ. ඒවැ බලේ අඩු වෙනවා ඉතින් ටික ටික. බලේ අඩු වුණාට නැති කරන්න බෑ. නැති වෙන්න රහත් වෙන්නම ඕන. සමහර ධර්ම දේශනාවලදී ආන්නත් ලැබෙනවා මේ සෝවාන් වුණාම මමයේ මගේ කියන එක නැති වෙනවා කියලා. ඒක වැරදි එහෙම වෙන්න බෑනේ. එහෙම වෙන්න බෑ. සෝවාන් වෙනකොට වෙන්නේ මගේ ආත්මයයි කියන එක තමයි නැති වෙන්නේ. මමය මගේ කියන එක ඒක නැති වෙන්න rahat වෙන්න ඕනේ. හරි අමාරු දෙයක් ඕක. මොකද මේ අනන්ත කාලයක් තිස්සේ ඔහම අල්ලගෙන අල්ලගෙන ඉඳලා තියෙන්නේ. කෙලවරක් කරන්න කෑවේ ඇත්තේ මම මගේ කියලා අල්ලගෙන. ඉතින් ඔක හරි අමාරුයි ගලවා ගන්න එක. ඒකනේ අමාරු. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාහරනවා දේවානන්දය මේ සාසනේ භික්ෂුවට අහන්න ලැබෙනවා. අපි අපිට ඕන හැටියට ගම්මකෝ පංච උපාදානස්කන්ධය තණ්හාදාන දෘෂ්ටි වශයෙන් අල්ලා ගැනීම ඒකට බස ගැනීම සුදුසු නෑ කියලා. මොකද අල්ලාගත්තට ඒ විදිහට පවතින්නේ මගේ කියලා අල්ලාගත්තට ඕ පවතින්නේ නෑනේ. මගේ නම් ඉතින් මට ඕන හැටියට තියාගන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. මගේ ආත්මය ගත්තට එහෙම තියෙන්නේ මම වෙමි කියලා ගත්තට එහෙම තියෙන්නේ නැහැ වෙනස් වෙනවා. ඒ නිසා එහෙම ගැනීම සුදුසු නැහැ. යෝග්‍ය නැහැ. ඊළඟට සෝ සබ්බං ධම්මං අභිජානාති මෙතන මේ භාවනාවට තමයි වැටෙන්නේ සියලු ධර්ම අභිජානාති කියන්නේ අභිජානාතේතේ අනිත්‍ය දුක්ඛ අනාත්තාතේ ඥාත පරිඥාය අභිජානාති නෑ මේ මේවා ගැඹුරු කාරණා තමයි නමුත් මේ කියා දුන්නාම තේරුම් ගන්න මීට කලිනුත් කියලා දීලා තියෙනවා බුදුහාඳුර දේශනා කරන්නේ මේක පංච උපාදානස්කන්ධය ඥාත පරිඥාවෙන් අවබෝධ කරගන්න. ඥාත පරිඥා. ඉතින් මතක නැති වුණාට ඕක කියලා දීලා තියෙන ඕන තරම් ඥාත පරිඥා. ඥාත පරිඥා කියන්නේ මොකද්ද? එකට මේ අපේ අටුවාවල කියන්නේ පච්චත්ත ලක්ෂණ කියලා. පුද්ගලික ලක්ෂණ තියෙනවානේ. දැන් රූපස්කන්ධයේ ලක්ෂණේ මොකද්ද? රූපස්කන්ධේ රූපේ ලක්ෂණ විතරම කියනවා අනවා. මොකද්ද කැඩෙන බින්දෙන ලක්ෂණ. වේදනාව වේදනාවේ ලක්ෂණය මොකද්ද? විඳීම, විඳීම, විඳීම ලක්ෂණය. දැන් ඔයගොල්ලෝ විඳිනව නේද දුක් වේදනා, කැප වේදනා එහෙම. මේ පැත්තට යන්නේ කාලේ යන හින්දා. වේදනාවේ ස්වභාවය විඳීම. කවුද විඳින්නේ? කවුද හැබෑට විඳීම කරන්නේ? ධනෙත් දෙක කැක්කුමයි පිටකොන්දත් කැක්කුමයි. කවුද විඳින්නේ? විඳින්නේ කවුද? භාවනා කරගෙන යනකොට ඇඟත් බොහොම සැහැල්ලුයි, හිතත් සැහැල්ලුයි, හරි සනේපයි හරි සුවදායකයි. කවුද විඳින්නේ? විඳින්නේ කවුද? සාමාන්‍ය විවාහයේද කියනවා ආවලා සැප විඳිනවා ආවලා දුක් විඳිනවා කියලා. ඒකනි සාමාන්‍ය කතාවක්. නමුත් වේදනා විඳීම දැන් විඳීම කරන්න කවුද වේදනාව? ඔන්න ඔතෙන්ට ගියා නම් මේ ප්‍රශ්න ටික ඔක්කොම ඉවරයි. සිඳීම කරන්නේ කවුද? වේදනාව. එතකොට මමවත් නෙමේ, අරයවත් නෙමේ, සත්‍යයකුත් නෙමේ, පුජ්‍යලයකුත් නෙමේ. වේදනාව තමයි විඳීම කරන්නේ. එතකොට මේ ප්‍රශ්න ටික විසඳිලා යන්නේ. එතකොට මමය, මගේය, මගේ ආත්මය මොකුත් හිතින් නෑ නේද? මොකවත් ඉතිරුන්නේ වේදනාව තමයි විඳීම කරන්නේ. කොට වේදනාව තියෙනවා. සංඥාවේ හැඳින ගැනීම ලක්ෂණය. සංස්කාරයන්ග රැස් කිරීම ලක්ෂණය. විඥානයේ අරමුණු දැනගෙන ඔන්න ලක්ෂණ පහයි. වට කියනවා පුජ්ජලික ලක්ෂණ කියලා. ඉතින් ඔය පුජ්‍යලික ලක්ෂණ වශයෙන් තේරුම් ගන්න එකට තමයි අර කිව්වේ ඥාත පරිඥාන විඥාණය දැන් ඔකේ වේදනාවයි විඥාණයයි තේරුම් ගන්න අනිත් දෙක ටික අමාරුයි විඥාණය කියන්නේ හිතෙන් කරන්නේ මොකද්ද අරමුණු දැනගන්න එක විතරයි හිත අරමුණු දැන ගැනීම විතරයි කරන්නේ. හිතට වෙන මොකුත් කරන්න බෑ. අනෙක් ඔක්කොම කරන්නේ කවුද? මේ හිතත් එක්ක ඇති වෙන චෛතසික එකතු වුණාම. අන්න එතකොට ඔය කරනවා. වැඩ කෙරෙනවා තේරෙමගෙන. හිතට මොකුත් කරන්න බෑ. රාගයත් එක්ක එකතු වුණා මොන්න ඇලීම කරනවා. දේශයත් එක්ක එකතු වුණාම ගැටීම කරනවා. එහෙමනේ. ඉතින් ඔන්න ඔය පහේ ලක්ෂණ පුජ්‍යලික වශයෙන් හඳුනගන්න එකට කියනවා ඥාත පරිඥා කියලා. පරිඥානාත් අභිඥානාති කියලා කිව්වේ ඒකයි. සියලු ධර්ම අභිඥානය කියන්නේ ඥාත පරිඥාවෙන් තේරුම් ගන්නවා මොකද්ද පංච උපාදානස්කන්ධ. එහෙම නැත්නම් තව කෙටි කළාම මොකද්ද වෙන්නේ? නාම රූප ධර්ම. අන්න අපට පේන්න තියෙන මේ හිස අතපය බඩ පපුව මේ ටික මේ ටිකට කියනවා රූප කියලා. එතකොට වේදනාව සංඥාව සංස්කාර විඥාන කියන අසරට කියනවා නාම රූප. නාම කියලා. එතකොට නාම රූප. නාම රූප. ඕවා පුජ්‍යලික ලක්ෂණ වශයෙන් ඔන්න අවබෝධ කරගන්න. ඊළඟට අභිජානෙත්තා පරිජානාති. පිරිසිඳ දැනගන්නවා. ඒක විස්තර කරලා තියෙන්නේ සාමාන්‍ය ලක්ෂණ කියලා. ඒවට තියෙන පොදු ලක්ෂණයක්. දැන් අපි රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ ඒවා ලක්ෂණ පහක් ඇටියට කලින් තේරුම් ගත්තා. පුද්ගලික ලක්ෂණ. ඔය පහම එකතු කරලා ගත්තාම පොදු ලක්ෂණ තියෙනවා. සාමාන්‍ය ලක්ෂණ කියන්නේ ඒකයි. අනිත්‍ය ලක්ෂණ. ඔය පහම හැම එකක්ම අනිත්‍යයිනේ. ඒ රූපත් අනිත්‍යයි, වේදනාවත්, සංඥාවත්, සංස්කාර, විඤ්ඤා ඔක්කොම අනිත්‍යයි. ඒ නිසා ඒකට කියනවා පොදු ලක්ෂණ කියලා. අනේදී අවබෝධ කරගන්න එකට කියනවා පරිජානාතික තීරණ පරිඥා කියලා. තීරණ පරිඥා. ඊළඟට ඒවා තියෙන ඒවා ගැන තියෙන ආශාව, තණ්හාව, චන්දරාගය දුරු කරනවා. ඒකට කියනවා පහන පරිඥා කියලා. ප්‍රහාණය කරන අවස්ථ. ඉතින් ඔන්න ඔය විදියට තේරුම් ගන්න. සබ්බන් ධම්මං අභිඤ්ඤාය සබ්බන් ධම්මං පරිඤ්ඤාය යං කිංච වේදිතං සුඛං මා දුක්ඛං මා අදුක්ඛම සුඛං වා තාසු වේදනාසු අනිච්ඡානපස්සේ විහෙරති ඔන්න මේ සබ්දේව රජුරවන්ට ඔබින ආකාරයට බුදුරජාණන් වහන්සේ කර්මස්ථානයේ දේශනා කරන රහත් වීමට අර විදියට තේරුම් අරගෙන මේ ඥාත පරිඥාවෙන් තේරුම් අරගෙන ඊළඟට තීරණ පරිඥාවෙන් අනිත්‍යාදි වශයෙන් තේරුම් අරගෙන හිටන් මේ වෙන පැත්තකට හැරෙවස්ම යංකින්ච වේදේසං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සාතු වේදනාසු අනිච්ඡානුපස්සී විරති ඔන්න භාවනාව දේශනා කරපු ඇති මේ ලක්ෂ්‍යු කච්චිලවන්ත ඉතින් අර විදියට බලනකොට ඊළඟට යංකින්චි වේදිතං විඳීමක් කියනවනම් මොනවද සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං සැප දුක් අදුක්ඛම සුඛ කියලා තුනට බෙදනවනේ සැප වේදනා දුක් වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා. ඉතින් අදුක්කමසක කියන්නේ සැපත් නැති දුකුත් නැති වේදනාව. ඕක තෝරගන්න බෑ මේ සාමාන්‍ය අයිත. ඒ නිසා අපි ඒක ගන්නෙ නෑ. ගන්න කියන්නේ අත්තර දානවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා උපේක්ඛාපන සම්තත්තා සුඛමිච්ඡේව බුද්ධා භගවතා. මේ උපේක්ෂාව කියන එක සාන්ත බැවින් ඒකත් මේ සැප වේදනාවටම ඇතුළත් කරලා කියනවා. එතකොට දෙකයි. සැප වේදනාව දුක් වේදනාව. ඔය දෙකෙන් වැඩි තේරෙන්නේ මොකක්ද? දුක්. හැබැයිට මේ සැප වේදනාව තේරෙන්නෙම නැද්ද? ඈ? ඉතින් ඔච්චර කියනවා බොහොම මදි නේද? සැප වේදනාව තේරෙන්න එපාය. හ්ම් දුක් වේදනාව නම් ඕන කෙනෙකුට බඩ බඩේ කැක්කුමක් ආවොත්, ඔළුව කැක්කුමක් ආවොත්, පිටකොන්ද රිදුනොත්, ධනෙජ්ජක රිදුනොත් ඔන්න තේරෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන කලින්ම සැප වේදනාවනේ. හැම තැනම දේශනා කරලා තියෙන්නේ සැප වේදනා මුලින් දෙවනුව තමයි දුක් වේදනාව. ඉතින් සැප වේදනාව තේරුම් ගන්න එපා. ඔච්චර කියලා ඔච්චර භාවනා කළා තේරුම් ගන්න අමාරු නම් ඉතින් හරි කොහොමද? නිතරම සැප වේදනාව එන්නේ හිතේ සතුටක් එක්ක. භාවනා කරනකොට වෙලාවකට එන්නේ නැද්ද හිතේ සතුටක්? එනව නේද? අන්න සැප වේදනා වෙන වෙලාව. ඒකට ඇඟෙත් අමාරුවක් නැහනේ. ඇඟත් සැහැල්ලුයි. ඇඟට තනීපයි. හිතත් වැඩි කලබලයක් නැහැ, දුවන්නේ ආරෙමේ නැහැ. හිතටත් සතුට එනවා. අන්න සැප වේදනා වෙන වෙලාව. ඕක තේරුම් ගන්න ඕනේ. බුදුහාඳුරෝ කලින්ම දේශනා කරලා තියෙන සැප වේදනා. උපේක්ෂාවත් අපි ඒකටම දානවා අර බුද්ධ දේශනාව කරන සැප වේදනාව. ඊළඟට දුක්ඛ වේදනාව. ඒක නම් වැටෙනවනේ ඉතින්. ඔය කපියන ගති, රිදෙන ගති, ඉරි වැටෙන ගති, අරවාමියා තියෙනවනේ ඒවා තමයි තේරෙන්නේ. සෝ තාසු වේදනාසු අනිච්ඡානුපස්සේ විහෙරති. ඔන්න අනිත්‍ය වශයෙන් අනුපස්සනා කරනවා. භාවනා කරනවා. අනිත්‍ය වශයෙන් අනිත්‍ය කියන්නේ මොකද? ඇති වෙනම නැති වෙනවා. එහෙම නැත්නම් පහළ වෙනම විනාශයටපත් වෙනවා. අනිත්‍යයි කියන්නේ ඕක තමයි. ඕක තමයි අනිත්‍යයි කියන්නේ. ඉතින් ඔය Tamanට දැනෙන වේදනාවක් අපි ඉතින් දුක් වේදනාවම ගම්මුකෝ. තේරෙන එක. ඕක ඉතින් දිගටම එක හැටියට තියනවාද? නෑනේ. එහෙම තියන්නේ මෙනෙහි කරනකොට සමහර විටෝක සමනය වෙලක් යනවා. දැන් ඔය ගැන හරියට මේකේ මේ මසාලාවේ බණ කියා කියලා කියනවා. තේරුම් ගන්න. තමන්ට වේදනාවක් දැනෙනවා කියන්නේ අන්න වේදනාවේ පහළ වීම. ඔන්න ඇති වුණා වේදනාව. පහළ වීම. ඊළඟට ඒක ඔන්න භාවනා කරනකෙන් නම් මෙනෙහි කරනවානේ අනිත්‍යයි කියලා හරි අනිත්‍ය දැන් මෙතනත් වඩාල එහෙමයි. අනිත්‍ය වශයෙන් අනුපස්සනා කරන අනිත්‍යානුපස්සන අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. එතකොට ඒක නැති වෙලා යනවා. ඔන්න වේදනාව පහළ වුණා නැති වෙලා ගියා. තව එකක් ආවා මේකත් ඔහම තමයි. ඒකත් ඔහමයි. දැන් මොකද්ද අපි කියනවානේ දැන් අරයානම් බොහොම හොඳට සැපින් ඉන්නවා සැප විඳිනවා කියලා මොකද ඒ කියන්නේ? සැප විඳිනවා කියන්නේ හොඳ වාහන තියෙනවා. අන්න සුව පහසු තියෙනවා. ගෙවල් දරුවා, ගෙදෙට්ට පහසු කමරවා මේ ඔක්කොම තියෙනවා. කැපගෙනවා. හැබැයි එයාට දුකක් නැද්ද? අපේ තම කල්ලිය භාගේ හොඳට තියෙනවා. යානවානත් හරියට තියෙනවා. එයාට සියලු සම්පත් gedera තියෙනවා. නැද්ද දුකක්? සුපන්නද්දයාට බුදුහාඳුර දේශනා කරනවා යාට දුක තියෙනවා. ඉතින් මීට කලින් විස්තර කරලා තිබෙනා කලා මේ ගෘහපති ගෘහපති පුත්‍රයෙක් හෝ ඉන්නවා යාට විතර හොඳ මාලිගාවක් තියෙනවා. සේරම සැප පහසුකම් ඇඳ ඇතිරිලි බුමුතුරුණු අරවා මේ ඔක්කොම සුව පහසුකම් භාර්යාවරු හතර දෙනෙක් උපස්ථාන බුදුරජාණන් වහන්සේ ආනෝ රාත්තාවලවකගෙන් මෙයාට නැද්දාලවකය දුකක් නෑ ස්වාමීන් වහන්සේ එයාට තේරෙන්නේ නැහැ ඊළඟට ඔහම යනකොට එයාට මේව ගැන මොකක්වත් රාග රාගයෙන් ඇතිවෙච්ච දැවිල්ලක්, දේශයෙන් ඇතිවෙච්ච දැවිල්ලක් ඇති වෙන්නේ නැත්ද? ඇති වෙනවා ස්වාමීනි. එහෙමනම් එයාට මේ දුක තියෙනවානේ. දුක නැති වෙන්න බෑ. දුක තියෙනවා. ඉතින් මේ කියන ලද ආකාරයට අපි කියනවා ආවලා සැප විඳිනවා කියලා. ඕකේ හොරේ දන්නේ නැහනේ. හොරේ දන්නේ නැහැ නේද මාත්‍යා? දන්නේ නැහැ. කවුරුවත් දන්නේ නැහැ. මොකද ඒකේ ස්වභාවය තමයි සැප වේදනාව ඇති වෙනවා ඊළඟට දුක් වේදනාවෙන් ඒක අවසන් වෙනවා දුක් වේදනාව ඇති වෙනවා සැප වේදනාවෙන් අවසන් වෙනවා. ඔන්න ලෝකස්වභාවය. ඕක තේරුම් ගන්න බෑ නේද? බෑ නේද? ඔක කවදාරි තේරුම් ගන්න ඕන. ඕක තමයි ස්වභාවය. දුක් වේදනාව ඇති වෙනවා ඒක තිබිලා අවසන් වෙනවා අවසන් වෙන්නේ මොකෙන්ද? සැප වේදනාවෙන්. ළඟට සැප වේදනාව තියෙනවා ඒක අවසන් වෙනවා දුක් වේදනා. ඔන්න ලෝකේ පැවැත්. ඕක තමයි කවුරුත් කරන්නේ. දැන් අපිට පිටින් ඉඳලා බලනකොට අර සියලු සැප පහසුකම් තියෙන එක්කෙනා සැපෙන් ඉන්නවා කියලා හිතෙනවා. නමුත් එයා කරන්නේත් ඕක තමයි. එයාටත් සැප වේදනාව පහළ වෙනවා ඉවර වෙනවා. දුක් වේදනාව පහළ වෙනවා. දුක් වේදනාව ඉවර වෙනවා සැප ওই දෙකම වැඩ කරන්නේ. ඉතින් කොහොමද අපි සැප විඳිනවා කියලා කියන්නේ? ඔන්න ඕක තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනාසෝ තාසු වේදනාසු අනිච්ඡානුපස්සී විහෙර. අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරනවා. වේදනාදි ධර්මයන් පිළිබඳ ඇති වෙනවා නැති වෙනවා පහළ වෙනවා වෙනවා ඔය කියාපේක තමයි. ඉතින් බලන්නක කොච්චර රැවටිල්ලක්ද කියලා මේක තේරෙන්නේ නැහනේ. මේ ලෝකේ පැවැත්ම ඔහොමනේ. දුක ඉර වෙනවා සැප ලැබීම. සැප වේදනාව. සැප ඉර වෙනම දුක් වේදනාව. ඔහොමනේ පවතින්නේ. ඕක තමයි හොම් තමයි පවතින්නේ මේ ලෝකේ. කවුරුවත් නෑ එක දිගට සැප විඳින කෙනෙක්. කොහොමද විඳින්නේ? හැබැයි මෙහෙම එකක් තියෙනවා. යම් යෝගාවචරයේ ප්‍රථම ධානාදී ධාන සමාපatti උපදවාගෙන ඒ ධාන සමාපatti වලට සමවැදුණා නම් එයා බොහෝ වේලාවක් සැප වේදනාවෙන් ඉන්න බොහොම සුවයෙන් එහෙම පුළුවන්. ඒ ඇරෙන්න සාමාන්‍ය ජනයා කිසිම කෙනෙක් සැපෙන් ඉන්නේ අපි හිතන එක විතරයි. අනෙක් හැම දෙනාටම සැපයක් වෙනවා ඒක ඉවර වෙනවා දුකක් වෙනවා. දුක ඉවර වෙනවා සැපයක්. සැප දුක දෙක දුක්ඛ සැප යහට මෙහාට මාරු වෙවි තමයි අපි හැමෝම වාසය ඕක තේරුම් ගන්න බැරි කම තමයි වැඩි. තේරුම් ගන්න බැරි නිසා මුලාවටපත් වෙනවා. අනිච්ඡානපස්සේ විහෙරති. විරාගානුපස්සේ විහෙරති. ඒ දෙවෙනි එක. විරාග කියන්නේ නොඇලීම. මේක විරාග දෙකක් තියෙනවා. මොනවද? කන විරාගය අච්ඡන්ත විරාගය කියන්නේ. අච්ඡන්ත විරාගය කියන්නේ මාර්ගඵල අවබෝධ කර ගැනීමෙන් ඇතිවන ලෝකෝත්තර විරාගයෙන් වැඩි. කන විරාගය කියන්නේ මේ දැන් දැන් භාවනා මානසිකාර වශයෙන් ඇතිවෙන නොඇදී. ලෞකික වශයෙන්. ඒකට කන විරාගය කියනවා. විරාගානුපස්සී විහෙරති. නිරාදෝ නිරෝධානුපස්සී විහෙරති. නේමත් වාසය කරනවා. නිරෝධය කියන්නේ නැතිවීම දකිමින් නැතිවීම ධ්‍යාකාරයි. දැන් අච්ඡන්ත නිරෝධය ශනික නිරෝධය. දැන් අපි වාසය කරනකොට නිතරම ওই වේදනාදී ධර්ම ශනික නිරෝධයෙන් නිරෝධ වෙනවා. කොච්චර හැම නිරෝධ වුණත් මේ දුක ඉවර වෙන්නේ නැහැ. ඒක නිරෝධ වෙන්න ඕනේ අත්‍යන්ත නිරෝධය. මාර්ග ඥානයකින් නිරෝධුනාම තමයි මේක ඉවරයක්. එතකන් ඉවර වෙන්නේ. ඊළඟට පටිනිස්සග්ගාන පත්තේ විහෙරති. පටිනිස්සග්ග. ඔකට බොස්සග්ග කියන අර්ථ විවරණය කරලා තියෙනවා. ඔක බොහොම වැදගත් පදයක් තමයි. ඔක පක්ඛන්දන පරිත්‍යාග වස්සග්ග පක්ඛන්දන වස්සග්ග කියලා දෙකකට බෙදෙනවා. පරිත්‍යාග කියන්නේ අත්හැර දැමීම. විදර්ශනා භාවනා කළා ප්‍රතිපත්ති ධර්ම පුරලා ලෞකික වශයෙන් මේ සියලුම දේවල් අත්හැර දානවා. ඒ ආදීනමේ දකලා සිතින් අත්හැරලා දානවා. කොට කියනවා පරිත්‍යාග වස්සක්ක කියලා. ඊළඟට පක්ඛන්ද වස් පක්ඛන්දන වස්සක්ක කියන්නේ නිවනට පැන ගන්න. විදර්ශනා භාවනාවටත් කියනවා පරිත්‍යාගවත්ත්වය කියලා. කෙලෙස් බැහැර කරනවා. අතහැර දමනවා. ලෞකික වශයෙන්. ඊළඟට මාර්ග ඥානවලදී තමයි පක්ඛන්දන වස්සඟ කියන නිවනට පැන ගන්න. දෙකම තියෙනවා. ඔය විදිහට වාසය සෝ අනිච්ඡානුපස්සී විහරන්තෝ විරාගයනුපස්සී විහරන්තෝ නිරෝධානුපස්සී විහරන්තෝ පටිනිස්සග්ගානුපස්සී විහරන්තෝ කියාපු ඇටියට අනිච්ඡානුපස්සී වශයෙන් විරාගානුපස්සීව නිරෝධානුපස්සීව පටිනිස්සග්ගානුපස්සීව වාසය කරනවා කරනකොට නච කිංචි ලෝකේ උපාදීති ඔන්න මේ ලෝකෙ කිසිවක් ඔන්න අල්ලා ගන්න නැහැ. ලෝක කිව්වේ මොකද්ද? ඒ ජීවිතය පංච උපාදානස්කන්ධ. මේකට තමයි ලෝක කියන්නේ. නච කිංචි ලෝකේ උපාදිය. අන්න මේ ලෝක කිසිවක් තණ්හාවෙන් අල්ලගන්නේ නැහැ. කොහොමදවත් අල්ලගන්නේ? ඇයි අල්ලගන්නේ නැත්තේ? දැන් මෙතන දැක්කනේ. අනිත්‍යානුපස්සීව, විරාගානුපස්සීව, නිරෝධානුපස්සීව, පටිනිස්සග්ගානුපස්සීව වාසය කරනවා. එතකොට ඒවා ආදීනමේ හොඳට පේනවා. එතකොට නචකින්ච ලෝකේ උපාදී කිසිම දෙයක් වැඩිව මේ ලෝකේ අල්ලගන්නේ නැහැ. ඔය අල්ලගන්නේ කියන්නේ මහ මහ නපුරට වෙලා තියෙන. උපාදීයති කියන්නේ අල්ලගන්නවා කියන එක. අල්ලාගෙන. ඒ අල්ලා ගැනීම නිසා තමයි මේකෙන් ගැලවෙන්න අමාරු. අල්ලා ගන්නවා. මේ හිතේ ඇති තමයි තිබුණා හරි අහුවෙච්ච දේ අවුෙච්ච දේ මොක හරි අල්ල ගන්නවා. ඉතින් අපි අතාරින්න අතාරින්න කිව්වට එහෙම නිකන් අතාරින්න බෑනේ. කොහොමද අතාරින්නේ? භාවනා කළා මේවැ තියෙන ආදීනවේ තේරුම් ගන්න. එක පුරුෂයෙක් සිටි එයාට හිටිය ලස්සන හොඳ ප්‍රියකරු භාර්යාවක්. ඉතින් මෙයා මේ භාර්යාවට හරීම පණ වගේ ආදරයි. භාර්යාව නොදැක ඉන්න බෑ තරම් භාර්යාවට පණ වාගේ ආදරේ. ඉතින් ඒ වුණාට මෙයා කොච්චර එහෙම ආදරේ වුණත් මේ භාර්යාව පරපුරුෂයන් කරාමයි යන්නේ. වෙනින් පුරුෂයන් කරාම යනවා. ඉතින් මෙයා හිතුවා මෙයාට මොන මොනවා හරි අඩුපාඩුද දන්නේත් නැහැ කියලා අවශ්‍ය කරන දේවල් අඳුම් කඩුම් කන කරා බරනාරවා මේවා මා ගොඩාක් දෙනත් ඒ ගෙනත් දුන්නත් මෙයා යන්නේ පරපොරතියන් කරාමයි. ඉතින් මොකද කරන්නේ මෙයා කල්පනා කළා මේ ගෑණී තියෙනම් මට මහ විපතක් මට මහ විපතක් වෙන්නේ. ඔන්න ගෑණිගේ ආදීනවය දැක්ක නේද? ඔව් කොහොමටවත් බෑනේ. පරපොරතියන් කරාමයි යන්නේ. ඊට පස්සේ ගෙදරින් පන්න දැම්මා. ඕන දිහාක ඵලයන් කියලා කිසිම මේ මොකක් ගන්න නැතුව ගෙදරින් පන්න දැම්මා. ඉතින් දැන් මේ කාන්තාව එකතු වුණා නැටුම් කණ්ඩායමකට. එකතු වෙලා නටන්න ගයන්න ඒවා පුරුදු වුණා. දැන් නටනවා ගයනවා වෙනත් අයෙක් උසුළු විසුළු කරනවා අඟර දඟර කරනවා මෙයාට දැන් දකින්න ලැබෙනවා. අර කලින් එක්කෙනාට. එයාට ගාණක් ගන්නෑ දැන්. මොනවත් නැහැ. කලින් එහෙම තිබුණ නෑනේ මෙයාට තියෙන පුදුම ආදරේට මෙයා කෙනෙක් එක්ක කතා කරනවත් ඒකවත් දරන්න බැරි. දැන් මොකුත් නෑ. මෙයාට කිසිම ගතියක් නෑ අර කාන්තාව ඕන දෙයක් කළාට. ඇයි අතහැර දැම්මා? අන්න සිතින් අයින් කළා. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධයට කොච්චර සාත්තු සප්පායම් කළත් හරියනවද? හරියන්නේ නැහැ. මොනවා කළත් හරියන්නේ කොයි වෙලාවෙ මෙයා වරද්දනවද දන්නේ නැහැ. අර සරපේ හතර දෙනෙක් කියලා නිතර අහනවනේද බණට එහෙම. ඒ වගේ තමයි. සරපයන්ට කොච්චර තැප උපස්ථාන කළත් පොඩ්ඩ බැරි වෙච්ච එක මම දෂ්ට කරනවානේ. ඒ වගේ තමයි. මේකත් එහෙමයි. ඉතින් මෙන්න මේක තේරුම් අරගෙන අර පුරුෂයා වගේ මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන ආශාව ඒක මේ අල්ලගෙන ඉන්න එක අත්තර ධම්මනම් එයාට ලොකු සැනසෙල්ල. දැන් අර පුරුෂයාට කොච්චර සැනසීමක්ද? අර කාන්තාව මොන නැතුන් නැතුවත් මෙයාට ගාණක් නැහැ අත්තර දාලා. අන්නේ වගේ කරන්න ඕන කියලා බුදුහාඳුරෝ දේශනා කළා. නචකින්ච ලෝකේ උපාදීයති අනුපාදීයන් න පරිතස්සති. අල්ලගන්නේ නැති වුණාම එයා කම්පණයට තැති ගැනීමටපත් වෙන්නේ නැහැ. අපි අල්ලගෙන ඉන්න එක හින්දා තමයි ඔය තැති ගැනීමට කම්පණයටපත් වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. අපරිතස්සං පච්ඡත්තං ඤේව පරිනිබ්බාය. මේ ජීවිතේම නිවීනටපත් වෙනවා. දැන් මේ සක්දේව රජුගේ රහත් වෙන්න මගනේ මග තමයි දේශනා කළේ. මුල ඉඳලා. පච්චත්තඤ්ඤේව පරිනිබ්බ මෙලෝදීම නිවීමටපත් වෙනවා. ඊළඟට තව ටිකක් වදාරනවා බුදුරජාණන් වහන්සේගේ தත්ත්වය කීනාජා. ඔන්න ඒ තැනත්තා හිතන හිතිවිල්ල කීනාජාති. දැන් මගේ જાතියෙන් જાතිය જાතියෙන් જાතිය අනේක ඔන්න නැවතුණා. බලන්නක මනස ඔයද්ද කියලා. රහත් වෙලා හිටන් ඕක හිතන්න පුළුවන් නම් මොන සුවයක්ද? යන්න බෑනේ සිවේ. මෙතනින් පස්සේ මම ජාතියෙන් ජාතිය උපදින්නේ නෑ කියලා ඒ தත්ත්වයටපත් වුණා නම් ඉතින් මොන සුවයක්ද කියලා වැඩක් නෑ සිවේ කොච්චරද කියලා. හීනා ජාති ඊළඟට උචිතං බ්‍රහ්මචර්යය බ්‍රහ්මචර්යාම කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක පුරනවනේ හැමදෙනාම අපිත් පුරනවා. සෝවාන් පුජ්‍යලොත් පුරනවා. සකෘදාගාම පුජ්‍යලොත් පුරනවා. අනාගාමී පුජ්‍යලොත් පුරනවා. රහත් වුණාම තමයි පුරලා අවසන් වෙයි. කුසිතං බ්‍රහ්මචර්යයන් කියන්නේ ඒක පුරලා දැන් අවසන් කරලා තියෙන්නේ මම. තමා ගැන මේ හිතන්නේ. මම ඒකත් පුරලා අවසන් කරා. කතං කරණීයං තමන්ම හිතන ඇති මේ බුදුරජාණන් වහන්සේ වදාළන මේ தത്വයට රහත් බවට පත්වෙච්ච තැනත්තා හිතන ඉතිවිල්ල. කතං කරණීයං කළ යුතු දේවල් ඔක්කොම කළා අවසන් කළා. මොනවද කළ යුතු දේවල් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව කළ යුතු අවබෝධය. ඒක තමයි කළ යුතු දේ. දුක්ඛ සත්‍ය. අර අපි කලින් කතා කළ හැටියට පිරිසිඳ දැන ගැනීම මතෙන් අවබෝධ කරනවා. ඒක තමයි කල යුතු දේ. කතකිට කියන්නේ ඒකයි. ඊළඟට සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම වශයෙන් අවබෝධ කරගන්න ඕන. නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීම වශයෙන් අවබෝධ කරගන්න ඕන. මාර්ග සත්‍ය වැඩිම වශයෙන් අවබෝධ කර හතර ආකාරයෙන් තමයි කරන්න තියෙන්නේ. සිතං බ්‍රහ්මචරියං කතං කරණීයං කියන්නේ ඕක තමයි. කල යුතු දේ ඔක්කොම කළා දැන් අවසానයි. ආයි නෑ වෙන කරන්න. නාපරං එත්තත්ථායාති පජානාති. මේ ජීවිතේ මට කරන්න දෙයක් නෑ කියලා හිතන් තේරුම් ගන්නවා. ආයි කරන්න දෙයක් නෑ. ඔකට තියෙනවා තව වචනයක් මේ කාලාවත්තු කතා කියලා. බොහෝ තැන්වල තියෙනවා මේ පදේ කාලාවත්තු කතා කියලා. කරටිය කඩාපු තල් ගහක් වාගේ කළා කියලා. තණ්හාවට කරන්නේ ඒක තමයි. කෙලෙස් වලට ආශ්‍රවයන්ට කරන්නේ ඒක තමයි. කරටිය කඩාපු තල් ගහ ආයි හැදෙනවද? කිසි කාලයක හැදෙන්නේ නැහැ. තල් ගහ විතරක් නෙමෙයි පොල් ගහ, කිතුල් ගහ. ඔය තාල වර්ගයේ ගස් මොන මේකක්වත් කරටි එකදලා දැම්මොත් ආයි කොච්චර පොර දැම්මත් වතුර දැම් මොනවා කළත් ඒක ආයි හැදෙන්නෙම නැහැ. ශාලාවත්තු කතා කියන්නේ එකයි. කරටි එක දුත් කල් ගහක් වාගේ කරලා මේ තණ්හාව. යොරම යොර කළා. ආයෙනම් හැදෙන්නේ ඕක තමයි ඉතින් ඔය මේ බුදුහාඳුරුව අර සද්දේව රජුරවන්ට මේ දේශනාව සද්දේ රජුරු ඇවිවේ ස්වාමීන් මේ ශාසනය මේ රහත් වෙන භික්ෂුවගේ මග මට කියා දෙන්නේ කියලා. දැන් බුදුහාඳුරුව ඒ විදිහට මේ රාත්‍රීමට මග දේශනා කළා මේ සත්‍ය රජ්ජිතුන්ගේ අදහසට ඊළඟට රහත් වුණාම ඇති වෙන පිළිවෙලක් තේනා ජාති රුසිතම් බ්‍රහ්මචර්යං සංකරණීය නාපරං විත්තත්තායාති කියන පද හතරකින් එහෙමත් දේශනා කළා. ඉතින් සක්දේව රජුගේ මේ කාගෙන ඉක්මනට ගියා යන්නේ. මේ මොගලන් ආමතුරු මේක ළඟ හිටිය අහගෙන මෙයා ඇත්තටම තේරුම් ගත්තද නැද්ද කියලා තුන්ආන්තිට හිතුණා. මේ සද්දේව රජුරෝ තේරුම් අරගෙනද මේක අනුමත කරගත්තේ නැතුවද කියලා. ඒ සද්දේව රජුරෝ ගියාට පස්සේ මේ මොගලන් ආමතුරු ගියාන දිව්‍ය ලෝකෙට ගිය කතාවක් තියෙනවා. ගිහිල්ලා අහුවානේ. මේ බුදුහාඳුරෝ කියා දුන්න බණ ටික ඇහුවා. අනේ මතක නැහැ. මොකක් කන්නේ අපේ අයට වගේ තමයි. මොකක් කම් මතක නැහැ. මොකක් කම් මතක නැහැ. එයා මේ දෙවඟලන් එක්ක හේ ඉන්න මොකක් කම් මතක නැහැ. වාජාන්ති ප්‍රාසාදේ ඉන්න දෙවඟලන් පිරිවරාගෙන ඇහුවා මොකක් මොකක්වත් උත්තරයක් දෙන්නේ නැහැ. ඉතින් මොගලන් ආන්දරු මොකද කොලේ ඒ වෛජන්ති ප්‍රාසාදයේ කම්පණයට පත් කළා. ඒ ඉදි බලයෙන් එහෙම කරන්න පුළුවන්. ඒ වෛජන්ති ප්‍රාසාදයේ තියෙන ප්‍රදේශය ඒ ඉදි බලයෙන් ජලය වේවා කියලා අදිස්ථාන කරනවා. එහෙමයි ඒක කරන්නේ. ඒකට දැන් වටේම හැමතැනම යටයි ඔක්කොම ජලය. ජලයේ බෝට්ටුවක් මෙහෙ මෙහෙ වැඩෙනවනේ ඒ වගේ තමයි. ඉතින් ඊළඟට නැගලා කොනට පයින් කොනට පය තියලා තද කොනවා. ඉතින් හැමතැනම වැඩෙන්න පටන් ගන්නවා. කම්පණය කරනවා කියන්නේ ඒකයි. අන්න එතකොට දේවංගනම් මේ පස්සේ රජුරෝ බය වුණා. පායලා මොකද්ද ස්වාමීන් වහන්සේ අහුවේ කියලා ඇහුවා. අන්න දැන් සිහිය ආවා. දැන් සිහිය ආවම තමයි අර බුදුහාඳුර දේශනා කරපු එක මේ මොගලන් ආඳුරන්ට ප්‍රකාශ කරේ මේ සද්දේවත් කියලා. මේ පරීක්ෂා කරන්න උන්වහන්සේ වැඩි මේක. දැනගෙන තේරුම් ගත් උත්තර දුන්නද කොහොමද? කොහොම දැනගත්තා නොගත්තත් එයා මේක අහගෙන ගිහිල්ලා අර දිව්‍ය අප්සරාවන් දහස්කනම් පිරිවරාගේ මේ මැද්දට ගියාන් පස්සේ මොන බණ දානේ මොන බණද ඉතින් මොකක් කන්නත් නෑ ඒ මොකක්කම් මතක නෑ අර කම්පණයටපත් වුණාම සංවේගවත් වුණාම අන්න මතක් වුණා අන්න මතක් වුණා බණ මතක් වෙලා හිටන් උත්තර දුන්නා ඕක තමයි බොහොම කෙටියෙන් චූල තණ්හා සංකය සූත්‍රය කියන එක මේ සත්දේව රජුගන් ආපු ප්‍රශ්නයකට බුදුහාඳුරෝ අදාළ පිළිතුරු. මොකද තාවුංගා තියෙන වැඩි විස්තර කලේ නෑ. දැන් ඉතින් පැයක් විතර ගත වුණා. පොඩ්ඩක් ඉතින් ගැඹුරු ගතියක් තියෙනවා. ඉතින් පියා දෙනකොට මං හිතන්නේ ඒ තරම් ගැඹුරුයි කියලා. තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ දේශනාව හැටියට රාත්‍රන්තනම් මේ ජීවිතේ පංච උපාදානස්කන්ධය එමනම් වේදනාව අනිත්‍යන් වශයෙන් අනිත්‍යන බක්ති නැවත නැවත අනිත්‍ය වශයෙන් අනුපස්සනා කරනවා එතකොට තමයි ඇතිවෙන්නේ. ඒක තමයි මේ සූත්‍රයේ වදාළේ බුදුරජාණන් වහන්සේ වේදනා කර්මස්ථාන වශයෙන් රහත් වීමට ප්‍රතිපදාව දේශනා. එමය දේශනා. ඉන්දන් කාලයක් සමතන් වුණා මේ වැඩිය කාලය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එත්තාවතාචම් හේහි සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානමෝදන්තු සබ්බේ භූතානමෝදන්තු සබ්බේ සත්තානමෝදන්තු සබ්බ සම්පත්තේ සිද්ධියා සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ පොල්කස් ඕවිත වෙනිවැල්කොළ සම්බෝධි යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද කොට්ටාවේ සුමන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු